නම බුද්ධාය තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. ඉරිද දවසේ අපි ඔබ මුණගැහෙන්නේ ධම්සරණී සදහම් පිළිසඳර තුළින් ඔබේ ජීවිතයට බොහොම වටිනා වැදගත් වූ අවවාද අනුශාසනාවන් රැගෙන තමයි අපි හැමදාමත් වගේ ධම්සරණේ සදහම් පිළිසඳර අරගෙන ඉන්නේ. කාන්තා ඔබට සුවිශේෂීම වූ වැඩසටහන විදිහට තමයි මේ වැඩසටහන අපි ඔබ වෙනුවෙන් පිළිසඳරක් විදිහට අරගෙන ඉන්නේ. බොහොම ආදරණීය කතා භාග මේ කතා බහ. ඔබේ ජීවිතවල තියෙන වැරදි අඩුපාඩුකම් හඳුනාගෙන ඒ වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් ඔබ කොහොමද සාර්ථක විදිහට ඔබේ ජීවිතය ගත කරන්නේ කියන වග අපි ධර්මානුකූලව අවවාද අනුශාසන ලබා දෙමින් තමයි මේ පිළිසඳර අරගෙන යන්නේ. ඉතින් අදත් අපි සුවිශේෂී විදිහට බොහොම වැදගත් වුණු බොහොම ලස්සන මාතෘකාවක් තෝරාගෙන විත්තිනවා. මේ ලෝකේ අපි හැම කෙනෙක්ම ਸਰව සම්පූර්ණ නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපි හැම කෙනෙක් අතින්ම ඕනම වෙලාවක වැරද්දක් අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. මේ වැරදි අඩුපාඩුත් එක්කම ජීවිතයට එකතු වෙන්නේ කනස්සල්ලක්, පසුතැවීමක්මයි. සමහරක් වැරදි තියෙනවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න හිත ශක්තිමත් කරගන්න අවශ්‍යයි. නමුත් ඒකට අපිට කොහොමද එහෙම කරන්නේ කියන තැන ඉඳලා කල්පනා කරන තරම් ලොකු හැකියාවක් නැහැ. මේ නිසාම සමහරක් අය අසරණ වෙලා Tamanගේ ජීවිතය තුළ Taman සිද්ධ කරපු වැරදි පිළිබඳව හිතමින් පසුතැවිලි වෙමින් කනගාටු වෙමින් ඉන්නවා අපි දකිනවා. සමහරක් අය ඉන්නවා මේ වැරදි බොහොම ලස්සනට නිවැරදි කරගනිමින් Tamanගේ ජීවිතයේදී ආයෙත් වතාවක් එහෙම වැරදි සිදු නොවන තැනට Tamanගේ හිත හදාගෙන Tamanගේ ජීවිතයේ පිළිවෙලට සකස් කරගෙන ජීවත් වෙන උදවියත් අපි ඕනෑතරම් දකිනවා. ඉතින් කොහොම වුණත් අපි අද හිතුවා වැරැද්ද සහ පසුතැවීම කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න ඕනේ කියලා. මේක ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරයි. නමුත් අද දවසේ අපි මේ ධම්සරණේ සදාම් පිළිසඳර තුළ මේ කතා බහ වැඩි වශයෙන්ම සිද්ධ කරන්නේ කාන්තාවන්ට නිසාවෙන් අපි හිතුවා මේක කාන්තා පාර්ශවයට වඩාත් නැඹුරුව කතා බහ කරන්න ඕනේ කියලා. ඉතින් මේ කතා බහට සුපුරුදු විදිහටම අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙනවා. අපි පින්වත් මෑණියන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේදීත් මේ ස්ථානයේ වැඩම කොට සිටිනවා. ප්‍රථමයෙන්ම පාදාභිවන්දනයෙන් අපි පින්වත් මෑණියන් වහන්සේ පිළිගන්නවා අවසරයි පින්වත් මෑණියන් වහන්ස නමෝ බුද්ධාය පින්වත් මෑණියන් වහන්සේ මේ වැරද්ද හා පසුතැවීම කියන එක අපි ඕනම කෙනෙක්ගේ ජීවිතවල තියෙන දෙයක් යම් යම් පුංචි කාරණාවලට පවා අපිට ආයත්වතාවක් හිතිච්ච අවස්ථා නැතුවා නොවේ අනේ මම මෙහෙම කරා නම් ඉවරයි එහෙම නැත්නම් මං එදා එහෙම නොකළා නම් ඉවරයි කියලා හිතිච්ච අවස්ථා ඕනෑතරම් තියෙනවා ඇත්තටම පින්වත් මෑණියන් වහන්සේ වැරදි නොකරන වැරදි සිදු නොකරන කිසිම විදිහකින් වැරද්දක් නොවන පුහුදුන් චරිත මේ ලෝකේ ඉන්නවද? අපගෘතේවෝත්තම පින්වත්නකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇතරම ටිරේෂා ඒක ගැන කියනකොට මිනිස්සෙගේ ජීවිතේ වැරැද්දක් හොයන්න නැති චරිතයක් අපි කොහොමද මේ ලෝකේ හොයන්නේ? එහෙම. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය විදිහට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් හොඳ නරක කියන දේ අහලා නැත්නම් එයාගේ ජීවිතයට කිසිම විදිහකින් අනුග්‍රහයක් ලැබිලා නැත්තම් එයා අතින් නොයෙක් විදිහ දේවල් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙම වෙනකොට සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පස්සේ ඇහෙන්නේ. මැදි වයසට ඇවිල්ලා. එතකොට අර තරුණ කාලේ නොයෙක් නොයෙක් නොයෙක් චරිත විදිහට ජීවත් වෙලා එයාගේ ජීවිතය තුළ ආපස්සට බලද්දී ලොකු දේවල් ඉතුරු වෙලා තියෙනවා තමන්ගේ ජීවිතයට හිතට හිතට වද දෙන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට මේ වගේ වැරදි සිද්ධ වෙන එක එක හේතු බලපානවා. සමහර වෙලාවට Taman ජීවත් වෙන සමාජය, ජීවත් වෙන සමාජය හොඳ නරකට තැනක් නැත්තම්, නරක හොඳයි නම් හොඳ නරකයි නම් අන්නේ වගේ සිදුවීම් නිසා ඒ අය නොයෙක් වැරදි කරනවා. එතකොට අපිට මතකයි ඔය එක එක භීෂණ යුග. දැන් අපි එතකොට සමහරට කුඩා අවදී හෝ අපි ඉපදිලත් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ යුගවලදී අර තරුණ උදවියට එන තමන්ගේ තුලින් එන තරුණ ජයවැයත් එක්කෙන ආවේගය සහ සමාජයෙන් ඇතිවෙච්ච පීඩනයත් එක්කලා අය මං හිතන්නේ සමහර විට මේ පරිසරෙ නොහිටියානම් ඒ අය නොකරන වැරදි අය කාලේ කරා. සමහර විට ඒ අය දැන් ගොඩාක් වයෝ වෘද්ධත්වයට පත් වෙලා සමහර විට මිය ගිහිල්ලා. එහෙම. ඒ අයට ගොඩාක් දේවල් ඉතුරු වෙනවා. මොකද ඒකට හේතු වුණේ සමාජයේ තිබ්බ ආවේගශීලී දේවල්. සමහර අයට මේ වගේ වැරදි කරන්න එක එක හේතුවක් තමයි යාළුවෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අනුග්‍රහය නොලැබිච්ච යාළුව පිරිසක් නම් Tamanට ඉන්නේ. ඒ යාළුවෝ හින්දා Tamanගේ ජීවිතයට යාළුව අමතක නොවන දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් යාළුවන්ගේ නාමෙන් යාළුකමේ නාමෙන් සමහර වෙලාවට ගොඩ තිරේෂ තියනවල තරුණ කාලේ යාළුවන්ට ජීවිතේ පූජා කරන එකක්. එහෙම. ඒ කියන්නේ අම්මා තාත්තා කණ්ඩ බොණ්ඩ දීලා Taman ජීවිතේ ඉපැදුව අම්මට වඩා වටිනවා යාළුවෝ. එහෙම. යාළුවෝ වටිනවා වුණාම යාළුවෝ යමක් කියයිද ඒ දේ තමයි එයා පිළිගන්නේ. යාළුවන්ගේ විදිහට තමයි ජීවත් වෙන්නේ. යාළුවෝ සතුටු කරන්ට යාළුවොත් එක්කලා මෙහෙම කරමු කියන දෙයට එකඟ වෙච්ච හින්දා ගොඩක් අයගේ ජීවිතවලට පසුතැවෙන දේවල් එකතු වෙනවා. ඒ වගේම තමයි ඉගෙන ගන්න දේවල්. සමහර අපි දන්නේ සමහර ඉගෙන ගන්න දේවල් වලින් බුදුරජාන් වහන්සේගේ ධර්මයට පටහැනි දේවල් ඉගෙන ගන්න තියෙනවා. සමහරලාට රැකියා කරන තැන සමහරලාට වැඩි තමන්ට ඉහළ තනතුරු දරණයගෙන් බලපෑම් නිසා නොයෙක් දේවල් ඒවට පසුතැවෙන දේවල් වලට වැරදි වෙන දේවල් වලට හේතු වෙච්ච දේවල් විවිධාකාරයි. නමුත් තේෂ පසුතැවීම සමානයි. වරදකට පසුතැවෙන එක හිත වලින් අර පිච්චි පිච්චි ඒ පසුතැවෙන එක අපිට හිතා ගන්න බෑ මිනිස්සු සමහරවිට කන්නේ නෑ බොන්නේ නෑ හිතනවා සුසුම් හෙලනවා කල්පනා කරනවා මානසික රෝගාබාධයන්ට ලක් වෙනවා මේවට හේතු වෙනයි නමුත් අන්තිමට ප්‍රතිඵලය බොහොම සමානයි. සමහර වෙලාවට මේ වගේ දේවල් වලට මේ දැන් සමාජමය හේතු බලපානවා කියන එක සාධාරණයිනේ. සමහර වෙලාවට තමන් බලන රූපවාහිනී වැඩසටහන පවා බලපානවා. තමන්ගේ චරිත වෙනස් වෙන්න. ඒක තරුණ දියණියක් මට මතකයි කිව්වා අනේ මෑණියන් වහන්සේ අපේ නැන්දම්මා මහත්තයාගේ අම්මා හරිය අසයි කිව්වා මේ ඉන්දියාවේ නානයනේ කරපු මෙගා අර නාට්‍ය ටෙලි නාට්‍යයක් නරඹන්නේ. මේකේ නැන්දම්මගේ චරිතය හරි හරි ප්‍රබල චරිතයක්. මෙයා ඔක්කොම අල්ලේ අතේ තියෙන නටවන જાතියේ චරිතයක් තමයි මේ ටෙලි නාට්‍ය තියෙන්නේ. කියන අපේ නැන්දම ඔක්කොම වැඩ ඉවර කලින් කාලා බීලා ඔක්කොම තියෙද අරක බලන්න දුවනවා කියනවා. වෙලාවට කතා කරන්නේ හැසිරෙන්නේ අර නැන්දම්මගේ චරිත කියන. දැන් මේක පුංචි උදාහරණයක්. නමුත් ත්‍රිෂා සමහර වෙලාවට අපි චිත්‍රපටයක් විදිහට නරඹන එක එහෙම නැත්නම් ගීතයක් විදිහට අහන එක සමහර විට අපේ ජීවිතේ වෙනස් කරන්න හේතු වෙන්න පුළුවන්. අපි කියවපු පොතක් අපිට හේතු වෙන්න පුළුවන්. එතකොට ওই විදිහට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙහෙවීමක් ලැබිලා නැත්තම් යන්නම් වාලේ ජීවිතයක් නම් තිබ්බේ වැරදි නොවුන කෙනෙක් හොයන්න බෑ. අර කියන්නේ කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියනවා කියලා. ඒ කියන්නේ ත්‍රිශ මේ අර බාහිරට පේන වැරදි තියෙන නොපෙනෙන වැරදි තියෙනවා. ඒ කියන්නේ අපි බාහිරට පේනීම අපිට තියෙනවා. අපිට ඇහෙන දකින්නේම තියෙන අපි කියනවා. එතකොට අපි අනිත්‍යය ගැන යම්කිසි විනිශ්චයක් දෙනවා. ඒ වුණාට අපි මිනිස්සුන්ගේ ජීවිතවල ඇතුළ නොදකින පැත්තක් තියෙනවා. එහෙම ගත්තාම මිනිස්සෙගේ ජීවිතේ පසු නොතැවෙන්න දේවල් වෙලා නැහැ කියලා කියන්න බෑ. අපේ කට් ඒ කියන්නේ දැන් පසුතැවෙන එකේ සමහරමගේ වෙන තැනදී සමහර කියව කියව යනවා එහෙම මෙහෙම වුණා මෙහෙම වුණා අනේ මෙහෙමයි මෙහෙමයි කියන්න ඕන කෙනාටත් කියනවා නැති කෙනාටත් කියනවා. සමහර හිතේ තියාගෙන විඳවනවා. ඒ නිසා අපිට කියන්න බෑ සාමාන්‍ය ලෝකේ වරදක් නොවුන කෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි. ඒ වැරද්ද නිසා විඳවන කෙනෙක් නැහැ කියලාත් කියන්න බෑ. ඒක කියන්න බෑ. ඒ කියන්නේ මිනිස්සෙක් අර කියන එක කියන නිසා අපි හිතනවා එයා සැහැන්න විඳවනවා. අප්පා ඒ එයාගේ පුදුම දුකක් එයා ඒකින්ද විඳින්නේ කියලා අපි කියනවා. තව කෙනෙක් ඒ වැරද්ද වෙලා එයා කටවහගෙන ඉන්නවා. කියන්නේ නැහැ. සමහරවිට එයා හැසිරීමෙන්වත් පෙන්වන්නේ හැසිරීමෙන්වත් පෙන්වන්නේ බොහෝම hina වෙලා කතා කරලා හරි බොහොම විනෝදයෙන් සමාජශීලීව ගත කරනවා. නමුත් නමුත් හිතේ තියෙන එක දන්නේ Taman විතරයි නේද? ලෝකෙට කිව්වේ නැති වුණාට අර හිතේ අර පත්තු වෙලා ගිනි ජාලා ඇවිලිලා හිතෙන් විඳවන විඳවිල්ල එයා විතරයි දන්නේ. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ කවුරුත් විඳවන්නේ නැහැ කියලා. ඕනම වෙරදයකට සමහරලාට සමහරලාට බණ අහනකොට බණ අහනකොට එක පාරට ඒව සමහරලාට එයා ඒක මතක් කරන්නේ නැහැ. ආයෙ හිතන්නේ නමුත් බණ අහනකොට මගේ අතිනුත් මෙහෙම වුණානේ. මමත් එහෙම කරානේ කියලා එක පාරට හිතට එනවා. හිතට හයියක් නැත්තම් පසුතැවෙන්න ඕන තරම් දේවල් මිනිස්සුන්ගේ ජීවිත තුළ අපි කතා කරලා බැලුවොත් ඕන තරම් තියෙනවා. ඒ නිසා Tamanගේ ජීවිතවල පසුතැවෙන්නට පෙරාතුව නිවැරදි කරගෙන ඉන්න පුළුවන්. එහෙම පසුතැවෙන කාරණා තව තවත් ජීවිතයට හැමදාමත් අපි ඉදිනදා ජීවිතයේ මේ ගත කරගෙන යනකොට එහෙම කාරණා ඕනතරම් දවස පුරාවටම අපේ ජීවිතයට එකතු වෙන්න පුළුවන්. අපි කරන්න ඕන එහෙම තව තවත් පසුතැවෙන්නට කාරණා ජීවිතයට එකතු කරගන්නවා වෙනුවට අපිට පුළුවන් නම් නිවැරදි වෙමින් සකස් කරගනිමින් අපේ ජීවිතය ලස්සන කරගන්න ඒක තමයි වැදගත්ම වෙන දේ. මම හිතන්නේ අපිත් උත්සාහ කරන්නේ එහෙම ඔබේ ජීවිතය ආයේ ආයේ පසුතැවෙන්නට තියෙන කාරණාවන් වළක්වමින් ඔබේ ජීවිතයේ යහපත් මාර්ගය තුළ ඔබ කොහොමද කටයුතු කරන්න ඕන ජීවිතයට පසුතැවීම් එකතු කරගන්නේ නැතිව කියන කාරණාවන් ඔබට කියලා දෙන්න. පිනොත් මෑණින් වහන්සේ දැන් ගොඩාක් වෙලාවට මේ ධර්මයේ තුළ අනිවාර්යයෙන්ම අපිට පෙන්වලා දෙන්නේ හැම වෙලාවෙම වැරද්දෙන් මිදිලා සුවපත් වෙන්න, නිවැරදි වෙන්න, හරි විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න. පිනොත් වැරදි කරන චරිත සමහරක් ඉන්නවා මේගොල්ලෝ හැමදාම වැරදි කරන්න ඕනේ කියලා එකක් නැහැ. මේ අයට පුළුවන් නිවැරදි වෙන්න ඕන තරම් අවස්ථාවක් දිනු. හැබැයි මේ අපේ සමාජයේ පුරුදු වෙලා තියෙනවා හරිම මේ පටු ආකල්ප විදිහට දකින්න. පටු ආකල්ප තුලින් දකින්න මේ ගොඩාක් වෙලාවට අර වැරදි කරපු කෙනා අනේ කොහොම හරි උත්සාහ කරලා Tamanගේ වැරද්ද නිවැරදි කරගෙන ඒ සමාජය තුළ සමාජගත වෙන්න ක්‍රමක්‍රමයෙන් උත්සාහ කරනවනේ ආයි ආයි මේ වරදට පොළඹවන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් වරදට පොළඹවන්න උත්සාහ කිරීම කොහොම වුණත් අර කෙනාව හං අඩු ගන්න පටන් ගන්නවා මේ. ඔය අරයම තමයි ඒකේ වෙනසක් නැහැ කියලා පිනොත් මෑණියන් වහන්සේ අපිට මේ කාරණාවත් පහදා දෙන්න. එතනදී ටිරේෂා එක මිනිස්සුන්ගේ ස්වභාවය නේද? ඒ කියන්නේ දැන් අපි කොච්චර කිව්වත් අර මිනිස්සුන්ගේ සාම්ප්‍රදායික මානසිකත්වය උක වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සෙගේ අර කලින් දැන් අපේ යුග විදිහට වෙනස් වුණානේ අපි. ගල් යුගය, අයිස් යුගය, කාර්මික යුගය, දැන් තාක්ෂණික යුග කියලා යුග විදිහට වෙනස් වුණාට මිනිස්සු හිතන විදිහ වෙනස් වෙලා නැහැ. හිටිය මනුස්සය අර පහසුකම් ටිකක් වෙනස් වුණා මිසක් අඳින පළඳින දින කන බොන දේ වෙනස් වුණාට මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙලා නැහැ. සිතුම් බෙදුම් ගොඩක් වෙලාට සමානයි. සිතුම් කෙතුම් හිතන විදිහ. අර වචනෙන් කියන අපි ගෝත්‍රිකයි කියලා. ඒක හැබෑවට මැත්තක් ඉතින් මිනිස්සු ඒ විදිහටමයි කල්පනා කරන්නේ. දැන් කොච්චර දැන් දැන් හිතමුත් එයා මත්පැන් පානය කර කර හිටියා. අමාරුවෙන් ඕක හදාගත්තා. හදාගත්තට පස්සේ කියන අපෝ දැන් ওই ටයිකෝට් ඇඳගෙන ගියාට ওই ඉස්සර හරි බේබත්ත මේ කාණු පල්ලේ වැටිලා හිටියේ කියනවා. ඒ තරමට මේ මිනිස්සු අර කැමති නෑ හැදිච්ච එක කතා කරන්න. එහෙම. දැන් ගෑනු කෙනෙක් නරක චරිතයක් ඇතු හිටිය කියමු. එයා හැදුනා. ඔය ඔහොම හිටියට නටන්න තියෙන නැටුම් ඔක්කොම ටික නටලා අපි දැක්කනේ කිකිය. ඒක හොඳට රාග දක්වල වෙච්ච සිද්ධි අර අර තව ඉන්නවන මිනිස්සෙකගේ හිත අපාදින විදියට ගොඩාක් කතා කරනවා. ඒ කියන්නේ මිනිස්සෙක්ට නිවැරදි වෙන්න උදව්වක් සමාජයෙන් කරන්නෙත් නෑ. නිවැරදි වුණාට පස්සේ ඒක හෙලා දකින්න විතරයි හැම කෙනාම කරන්නේ. ඉතින් එයා ගොඩාක් වෙලාවට හිතන්නේ තමන් හරි සුද්ධවන්තයි. තමන් පිරිසිදුයි කියන එක තමයි ගොඩාක් ඔය ඕක පින්වත් ත්‍රිවිෂ මේ ගොඩ කරන්නේ කාන්තාවම තමයි. එහෙම. කියන්නේ කාන්තාවන් අර අර තියෙන ගම් ගම් ක්‍රමේ එහෙම. ගම් නගර කියලාත් නෑ කාන්තාව එකතු වුනහම කොහොම එකයි. එතකොට අර ගොඩ අර අර කාන්තාවන් ගෙනීමම හොයනවා. අර එකතු වෙලා වැඩප්පලක් නැති වුණාම ඔක්කොම එක හොය හොය කතා කර කර අයියා මෙහෙමයි. එතකොට දැන් බලද්දි අන්තිම බලද්දි තම කාන්තාව දන්නේ එයාගේ ඉච්චර විස්තර තියෙනවා කියලා තමන්වත්. එහෙමයි. එයාගෙන තමන් නොදන්න විස්තර අනිත් අය දන්නවා. ඉතින් ඒ වගේ අර හැම මිනිස්සයම බලන්නේ අර අඬන් ඉන්න මිනිස්සයට ඇඟිල්ලෙන් ඇඟිල්ලෙන් අයින්නවා වගේ දුකටපත් වෙලා වැරදි වෙලා ඒ වගේම පසුතැවිලා යම් විදිහක නිවැරදි වුණාට පස්සේ උත්සාහ කරන්නේ ආයිමත් මේ මිනිස්සු පාගල අර සමාජයෙන් කොන් කරලා දකින්න. ඉතින් ඒක එහෙම කරනකොට මේ මිනිස්සුපත් වෙන අපහසුව ඒ කියන්නේ ඒකට ඒ කාන්තාව හෝ ඒ කවුරු හරි ලක්වන කෙනා පුරුෂෙක් වෙන්න පුළුවන් කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ ලක් වෙනකොන කොච්චර මානසික අපහසුකකටපත් වෙනවද? ඉතින් ඒ වගේ දේවල් හිතන්නේ අර අර කතාවට කියන්නේ තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ අනිත් අයගේ තියෙන පොල් කින්ද හොයනවා කියන. ඒක තමයි සාමාන්‍ය මිනිස්සෙගේ සාමාන්‍ය ස්වභාවය. එයා ගාව ඊට වැඩි අඩුපාඩු තියෙනවා. එහෙමයි. එයා ඊට වඩා නරක වැඩ කරනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ඇරෙන්න නිවැරදි මිනිස්සු මේ ලෝකෙ හොයන්න බෑ. කොයි පැත්තෙන් හරි එයාගේ අඩුවක් තියෙනවා. එහෙම තියෙනකොට එයා අර කවුරු හරි අහිංසක මිනිස්සෙගේ ජීවිතය විවේචනය කරන එක තමයි එයාගේ සතුට බවට පත් කරගන්නේ. යම් විදියකින් ඒවට හේතු සාධක තියෙන්නත් පුළුවන්. හේතු සාධක තියෙන්න පුළුවන්. දැන් අර කුණ්ඩදාන තෙරුන්ගේ කතාව වගේ කියන්නේ කලින් ජීවිතයක කරපු බොරු චෝදනාවක් නිසා මේ ජීවිතේ මේ බොහෝ සිල්වත් භික්ෂුවක් වෙලා ඉද්දි කාන්තාවක් පිටිපස්සෙන් එන ඔක්කොටම පේනවා. මේ කාන්තාව පිටිපස්සෙන් එනවා පේනවා දැන්. ඒ වගේ එක්ක කට කතා එහෙම නැත්නම් චෝදනා ඒවා එන්නේ සමහර වෙලාවට කර්මයෙන් තමන් අත්මිදිලා එහෙමයි. ඒ කියන්නේ දැන් එයා යම් කිසි වැරද්දක් කරනවනේ ඒකේ අත්මිදුනට පස්සේ ditta dhamma වේදනීය කර්මයක් විදිහට එයාට බොරු චෝදනා, කටකතා, අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒක තමන් ඉවස ගන්න ඕනේ. හැබැයි කටකතා හදන කෙනත් යම් කර්මයක් හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා සමාජයක් විදිහට ජීවත් වෙද්දී අපි තේරුම් ගන්න ඕන අනික් මිනිස්සුන්ගේ වැරදි අපිට අදාළ වෙන්නේ නැහැ කියන එක. එහෙමයි. මිනිස්සෙක් නැගී හිටියක නිවැරදි වුණා කියලා කියන එක ඒක එයාගේ ජීවිතේ යම්කිසි දියුණුවක්. එයා බුදු කියන්නේ එයා ධර්මයට පැමිණිලා ධර්මයෙන් යම්කිසි ප්‍රයෝජනයක් අරන් කියන එක. එතකොට අනිත් කෙනා කරන්නේ ඒක විවේචනය කළ තමන් පිරිහෙන එක. ඒ නිසා සමාජයක් විදිහට අපි තේරුම් ගන්න ඕනේ වැරදි තිබ්බොත් ඒක ඒ කෙනාට අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ඒක විවේචනය කරා කියලා හෝ අපි ඒකට අනුබල දුන්නා කියලා හෝ අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අර අනුන්ගේ දේවල් වලට අර අතකට දාන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්ඩ සමාජයක් විදිහට අපි දැනගන්න ඕනේ. ඒ චෝදනාවලට ලක්වන කෙනා තේරුම් ගන්න ඕනේ තමන්ගේ ජීවිතයට කර්මානුරූප වෙන බලපෑම්. තමන් මේ ජීවිතේම දැන් මං කරපු වැරද්ද මේ ජීවිතෙන් මං දැන් ගෙවන්න හදන්නේ කියලා ඒ කාරණාව වටහා ගන්න ඕනේ. ඒ නිසා පින්වත් මෑණින් වහන්සේ බොහොම හොඳින් ඒ කාරණාව අවබෝධාරණය කළා. අපි හැම කෙනෙක්ම තවත් කෙනෙකුගේ වැරදි අඩුපාඩු හොයන්න යනවා කියලා කියන්නේ අපි තුල යම් යම් විදියකින් කාර්යම රැස් කර ගැනීමක් වෙන්නට පුළුවන්. ඒ නිසා අර අපේ ජීවිත තුල තියෙන සමහරක් අඩුපාඩුකම් අර පින්වත් මෑණින් අපිට පැහැදිලි කරා වගේ ඒවා අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තවත් කෙනෙක්ගේ ඒවා අපි හරිය ලොකුවට දැකලා ඒව ගැන හරිය ඉහලින් කතා කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ වැරදි අඩුපාඩුකම් අපි සකස් කර ගන්නට ඕන ඕන නිවැරදි කරගන්නට ඕන තමන්ගේ ජීවිතවලටත් මේ කියන්නව කරුණා ගලපා බලන්නද මමත් එහෙම කරලා තියෙනවද කරලා තියෙනවනම් දැන් ඔබ ඒ කාරණාවෙන් නිවැරදි වෙන්න උත්සාහ කරන ආයෙත් දවසක එවැනි දේවල් සිදු නොවෙන්න තැනට ඔබ කටයුතු කරන්න ඕන කියන එක වග බලා ගන්නට ඕන පිනත් මෑණින් වහන්සේ අපි ඊළඟට කතා කරමු දැන් ගොඩාක් වෙලාවට කෙනෙක් අතින් වැරදක් සිද්ධ වුණාම දැන් අපි දැකලා තිනවා යම් විදිහකින් මැදි වයස ඉක්මවා යන කාන්තාවෝ ගත්තාම පින්වත් මෑණියන් වහන්සේ ගොඩාක් වෙලාවට තමන් කර වැරද්ද මොකක්ද ඒකත් එක්ක සෑහෙන මානසික ඇදවැටීමකට ලක් වෙනවා දැන්. ගොඩාක් අය ඉන්නවා මේ කාල සීමාව ඇතුළේ නම් ධර්මයේ තුල පිහිට පිළිසරණ ලැබෙන්නේ ඒ අයගේ වයෝවෘද්ධ සමයේදී. එහෙම නැත්නම් මැදි වයස ඉක්මවා යන සමයේදී. එතකොට තමයි මේ අයට වැරද්ද නිවැරද්ද මොකක්ද කියලා හරි තේරෙන්නේ. මේකත් එක්කම ධර්මයේ ඇහිච්ච ගමන් හරි නැත්නම් නිවැරදි දේ ඇහිච්ච ගමන් මේගොල්ලෝ කරන්නේ අර මම කරානේ මෙහෙම දේවල් කියලා හිත හිතා හඬා වැළපෙමින් පසුතැවෙමින් අර පින්නත් වෙනස කිව්වා වගේ කන්නේ බොන්නේ නැතුව කල්පනා කරමින් එහෙම නැත්නම් කාත් එක්කවත් කතා බහ කරන්නෙත් නෑ අයියෝ මගෙන් වැරද්දක් වුණා කියලා මෙහෙම සෑහෙන මානසික ඇදවැටීමකට මේක දැන් වැඩිහිටි පාර්ශවය විතරක් නෙමෙයි තරුණ තරුණ වයසින්න දුවල දුවල වුණත් මේ මේ වගේ තත්ත්වයට පත් වෙන සමහරකට ජීවිතේ විනාශ කරගත්තා. එහෙම කරාම මේකේ ලොකු පවක් අත් වෙනවා. මෙහෙම ආදීනවේ පැහැදිලි කරාට පස්සේ යට ලොකු බයක් ඇති වෙනවා. මේකත් එක්කම අර ආදීනව දැක්කට පස්සේ මේගොල්ලෝ බය වෙලා මානසික ඇදවැටීමට ලක් වෙන පින්නත් මේ නිවන්ස අපිට මේ ගැනත් පහදා දෙන්නේ මේ පසුතැවීමත් එක්කේන ඇදවැටීම කොයි ආකාරයෙන්ද අපි ඒක අපි හොඳට විග්‍රහ කරගන්න. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා පසුතැවෙන්න වටින දේවල් විශේෂ. එහෙම. සමහර දේවල් තියෙනවා අර හිතන්නෙත් නැතිව අමතක කරන්න සුදුසු දේවල්. එහෙම. සමහර අය ඉන්නවර අනවශ්‍ය තමන්ගේ චූටි අර සලකන්ට බැරි දේවල් හිත හිත මානසික ගොඩල් වැටෙනවා. මට මතකයි එක උපාසිකාව වයසක අම්ම කෙනෙක් බණහනවා දැන්. බණහනකොට දැන් ධර්මදේශනා මුලින්ම දැන් පංචශීලය විස්තර කරනවා. සතුන් මැරීමේ වැලකින් විස්තර කරනකොට හදිසි කලබලලා කියන අනේ මං මේ අපේ ගෙදර මේ මීයු හරියට ඉන්න මීයෝ ඇරුවා කියනවා. දැන් බණ අහක අහන ගම. එයාට අම්මට මතක් වෙන්නේ ඒක. ඊට පස්සේ ඊළඟ ශිල්පදෙට කියන සොරකමී වැලකීමනේ එහෙම. ඒක දැන් විස්තර කරනකොට යම කලබල වෙලා කියනවා අනේ මං අල්ලපු ගෙදර පොලුත් ඇහිලා කියනවා. ඊළඟට තව මොකක් හරි කියනකොට දැන් ශිල්පද ඔක්කොම විස්තර කරනකොට මේ අම්මට පසුතැවෙන මොකක් හරි එකක් තිබ්බා දැන්. ඒ ක්‍රමයට පසුතැවිලා හරියන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ගේ ජීවිතවලට පසුතැවෙන දේවල් කියන්නේ තමන්ගේ වයස වයෝවෘද්ධත්වයට පත් වෙනකොට දැන් ටිරේෂ කිව්වා වගේ දැන් අපේ වයසේ අයට පුංචි කාලෙන් බණ අහන්න හැබැයි සමහරවිට පාසල් යන වියේදී දැන් දැන් ළමයින්ට පුංචි කාලේ මව්කුසේ ඉද්දන්දිම ඉඳලා එයාට දහම් පරිසරයක නැඹුරුවක් තියෙනවා. එහෙම. දැන් එතකොට අපි දෙමව්පියන් එහෙම නැත්නම් අපි ඊට කලින් වැඩිහිටි පරම්පරාවක් ගත්තොත් අත්තම්මලගේ වයස ගත්තොත් ඒ අයට මැදි වී පහුවෙලා එහෙම නැත්නම් ගොඩක් වයවෘද්ධත්වයට පත්වල තම ධර්මය ඇහෙන්නේ. එහෙම. එතකොට එයාලගේ අර තරුණ කාලේ සෑහෙන කතන්දර ගොඩක් මේ ආච්චිම්මලට ඉතුරු වෙලා තියෙනවා. එහෙම. මට මතක එක ධර්මදේශනාවක පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ කියන එක ආච්චිම්ම කෙනෙක් අවුරුදු 80 ගානක 90 ගානක ආච්චි කෙනෙක් ඇවිල්ලා අනේ ස්වාමීනි ඔබ වහන්සේ දරුවෙක් වගේ මගේ ප්‍රශ්නේ තේරුම් ගනී කියන මම මේ කියන්නේ කියලා එයාම දරුවෙක් නැති කරපු එක මේ 900 බර ගණන් වල වෙච්ච සිද්ධිය මේ අම්මගේ හිතේ ගුඩ අර දුක් වේදනා දිදී දිදී තිබිලා තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ ඉතිහාසයේ තියෙන අම්මලා ගොඩක් ඉන්නවා සමහර වෙලාවට කේලම් කියලා සමහර වෙලාවට ගම් ගම්වල ඔය ඉඩම් වලට නඩු කියලා ඒ වගේ ප්‍රශ්න වලට පැටලිච්ච අය එතකොට සමහර වෙලාවට තමන්ගේ දරුවොත් එක්ක ලොකු ගැටුම් ඇති කරගත්ත අය සමහර වෙලාවට තමන්ගේ ස්වාමියා එක්ක ඉක්නොමනා ජීවිත ගත කරලා තමන්ගේ හිතූ විදිහට ජීවිත ගත කරලා ඒ වගේ ඉතිහාස තියෙන අම්මලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට දැන් හාහා පුරා කියලා බන අහනකොට කාලේ ගෙවිලා ගිහිල්ලා. ඒ අම්මට බන ටික අහෙනකොට බන ටික නෙමෙයි ඇහෙන්නේ. මෙහෙම වුණානේ. එහෙනම් මට මේක පවුනේ. මේක මට මෙහෙමනේ කියලා මහා සංවේගයක් තමයි ඇති වෙන මට මතකයි එක අම්ම කෙනෙක් කතා කරා. මෙයාම තරුණ කාලේ දරුවෝ දෙන්නෙක් දැන් විවාහ වෙලා තමන්ගේ ස්වාමියාගෙන්ම තමන්ගේ මව කුසේ පිහිටපු දරුවෝ දෙන්නෙක් නැති කරලා. නැති කරන්න හේතුව තමයි කායික අපහසුව. ඒ කියන්නේ මේ අපේ දරුවෝ ලැබෙන්න ඉන්නකොට තියෙන කායික අපහසුව. නේ එතකොට යමට තේරිලා නැහැ දරුවෝ නැති කරන එක පව්. මේ මගේ දරුවෙක්. අර බරට හිතන්න හිතිලා නැහැ. දැන් අර වමන යනවා අපහසුයි. ඒ නිසා දරුවෝ දෙන්නෙක් නැති කරලා ස්වාමියාත් මේකට සම්බන්ධ වෙලා. පස්සේ මෙයාම හොඳට බණ අහනවා දැන්. දැන් අවුරුදු 70ක 80ක අම්මා කෙනෙක්. ඒතර දැන් ස්වාමියාත් මැරිලා. පුතාලා ඉන්නට පුතාලත් දැන් ධර්මයට ගොඩාක් සම්බන්ධ වෙලා පුතාලා දෙන්න කියන හොත් ධර්මයට සම්බන්ධලා මේ අය බොහෝම ඉහලින් ධර්මයේ හැසිරෙනවා. මෙයාම පසුතැවෙනවා අනේ මගේ දරුවෝ මං නැති කරා. ඒ දරුවෝ ජීවත් වුණා නම් අද මේ දරුවෝ වගේ මෙයාලත් බන අහනවා. ඒ ළමයන්ට තිසරණේ හම්බ වෙන මං එක නැති කරානේ කියලා දැන් මෙයාම හරියට පසුතැවෙනවා. දැන් හරි දරුවෝ නැති කරපු එකටත් වඩා යම්මට දුක ධර්මයේ ලැබෙන්න තිබ්බ අවස්ථාව මම නැති වුණා. මගේ අතින් නැති වුණා. එහෙම. ඉතින් එතකොට ටේෂා මොකද කරන්නේ මේ අම්මලට දැන් මතක් කරන්න දෙයක්. සිහි කරන්න දෙයක්. අපි කොහොමද කියන්නේ අපි කතා කරාට ඒ අයගේ හිතේ තියෙන පීඩාව මානසිකත්වය හදන්න එක ලේසි නැහැ. එහෙමයි. ඒ වගේ අම්මා කෙනෙක් දැන් හිතන්න ඒ අම්මා වයසයි. එතකොට දැන් ඒ අම්මට දරුවන්ටවත් විවෘත වෙන්න බෑ. එහෙම එහෙම වෙනකොට තමන්ගේ දැන් තමන්ගේ රහස දන්න එකම කෙනා ස්වාමියා. එහෙම. ස්වාමියා ජීවතුන් අතර නෑ. කතා කරන්න කෙනෙක් නෑ. මේක හිතට වද දෙනවා. ඉතින් මේ වගේ දුකටපත් වෙච්ච අමල ගොඩාක් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් කරන්න තියෙන්නේ එක රුවන්වැලි මහසෑයට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ අතින් වෙච්ච දේ කියලා. එහෙමත් නැත්නම් සුදුසු කෙනෙක්ට කියන්න ඕනේ. ඒක හොඳට අර තමන්ගේ වැරද්දක් කියනකොට අපි බලන්න අහන කෙනා කොයි වගේද? එහෙමයි. සමහර දායකයෝ මේ ස්වාමියා තමන් වැරද්ද බිරිඳට කියනවා විශ්වාසෙට. සමහර වෙලාවට මේ වැරද්ද බිරිඳට වරොත්තු දෙන්නේ නැහැ. ඊට පස්සේ සැකයි. ඊට පස්සේ නැති ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ තුල. එතකොට කියනකොට කල්යාණ මිත්‍රයන් වහන්සේලාට හෝ එතකොට එතනදිත් අපි බලන්න ඕන කියන يعني ඒක භික්ෂුන් වහන්සේ නමකට කියන්න සුදුසුද? ඒක එතකොට කියනකොට අර තමන්ගේ වැරද්ද කියනකොට අර ඒක කියන ආකාරය ඒ කියන්නේ මේ පැවිදි උතුමන් වහන්සේලා ඉන්නේ අනිත් අයගේ දුක හඬ විතරක් නෙමෙයි උන්වහන්සේලා අනුකම්පාවෙන් ඒකට උපකාර කරනවා විනා අර ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නට නරක ඒක ගන්නකොට කතා කරන්න ඕනේ පිළිවෙල අර අනවශ්‍ය විස්තර නැතිව තමන්ගේ දුක කියලා ධර්මයෙන් පිහිටා ලබා ගන්න ඕනේ. ඉතින් ඒකට ගොඩාක් ඥානය කියන එක පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ තමන්ගේ හිතට එන සිතුවිලි අනේ මම මෙහෙම කළා මෙහෙම කළා කියලා අර අර මෝඩ විදිහට හිතන්නේ නැතිව හොඳ නුවණ විදිහට අප කල්පනා කරන්න ඕනේ. වගේ අම්මලා දැන් ඇත්තටම කියනවා නම් තරුණ අයට වඩා දැන් තරුණ කාලේ මතක් වෙන්නේ නැති විශේෂ ගොඩක් වෙන්නේ අර තරුණ ජවයට අර අතේ කටේ හයිය තියෙනවනේ. ඒ නිසා මේ හොඳට ඒ කාලේ ඉන්නවා. ඕක මතක් වෙන්නේ හොඳට වයසට ගියාපම. දරු මුණුපුරෝ මිනිපිරිව දැක්කට පස්සේ. එදකොට අර අර ගියන ගුණ ඇතුන් ලවත් අද්දන්ට බෑ. ඊට පස්සේ සෑහෙන ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. තමන්ගේ අතින් වෙච්ච වැරදි. ඉතින් ඕක සුදුරෙද්දට වහන්න බෑ. හැබැයි තිසරණේට වහන්න පුළුවන්. තිසරණේට වහන්න පුළුවන් කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වැරදි උන කෙනාටත් නොඋන කෙනාටත්. බුදු බුද්ධ කාලේ චරිත ඕන තරම් තියෙනවානේ. මේ ගණිකාව විදිහට ජීවත් වෙච්ච නොඑක් සමාජයේ විෂම ජීවිත ගත කරපු අය ආව පිරිසිදු වුණා. බුදු සාසනේ තියෙන වැරදි වෙච්ච මිනිස්සෙක්ට නැගී හිටින්න. වෙච්ච මිනිස්සෙක්ට නැගී හිටින්න නම් එයාට පුළුවන්කම තියෙන බුදු සසුනට ඇවිල්ලා හැබැයි තමන්ගේ හිතේ හයිය තියෙන්න ඕනේ. අර සමහර අය වර කියන්නේ ටීරිෂ අර ඒක මත්තෙම හැපෙනවනේ. අනේ උනා අනේ උනා මොකද කරන්නේ කිය කිය. එතකොට ඒවා හිතන්නේ නැතිව තමන්ගේ ජීවිතේට ධර්මයේ හොඳට අහලා අර හොද හොද මඩේ දාන ක්‍රමෙත් කරන්නේ නැතිව හොඳට ධර්මයේ අහලා ධර්මයේ හැසිරෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කිසිම දෙයක් නැහැ. මේ පංච ආනන්තරීය කර්ම හැරෙනකොට අනිත් අනිත් පැත්තට හරවන්න පුළුවන්. ඒකට තමන් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ ජීවිතේට ධර්මය අහලා. කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්න අවශ්‍ය හැමදේම කියලා දුන්නා. භාගතුන් වහන්සේ දල ගුරු මුෂ්ටියක් නැහැ පින්වත් ආනන්ද. එහෙනම් භාගතුන් වහන්සේගේ ධර්මයේ කොතනක හරි අපට උත්තරයක් තියෙනවා. අපිට වෙලා තියෙන උත්තරේ මොකද්ද කියලා හොයාගන්න. හොයාගන්න ඕනේ. ඒකට හොඳට ධර්මය අහන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට හිත පෙරාපු රත්තරන් වගේ වෙනවා. ඒ කියන්නේ දැන් බලන්න තේරෙෂම් ඔය මොන හරි ඔය මේ ඔය මොන හරි වැරදි පොතක් කියවනවා කියමුකෝ තරුණ වයසේ ළමෙක්. ඒක මොකක් හරි ඔය කොමියුනිස්ට් වාදය හරි මොන හරි දෙයක් ගැන අර ආවේගශීලී. ওই ළමයා අන්තිමට ওই જાති දෙයක් කරලා මේ තමයි පිටිපස්ස බලන්නේ. ඒ ළමයා ඒකට යොමු වෙනවා. මානසිකත්වයට යොමු වෙනවා. එහෙනම් පොතක් කියවනකොට මිනිස්යාගේ වෙනස්ත වෙනස් වෙනවා නම් දහම් පොතක් කියදී ඒ හිත කොච්චර වෙනස් වෙනවද? එතකොට මේ අම්මා කරන්න ඕනේ ඒකම හිත හිත ඒකම හිත හිත කරන එක නෙමෙයි. හොඳ දහම් පොත් කියවනවා හොඳට ධර්මදේශනා තියෙන මේවා අහලා හොඳට ධර්මයේ හැසිරෙන එකයි. හොඳයි මං හිතන්නේ බොහොම පැහැදිලි අපිට ඒ කියපු කාරණාවන් උදාහරණත් එක්ක මේ විදිහට පැහැදිලි කරනකොට යම් විදිහකින් ඒ චරිත ස්වභාවයන් පිළිබඳව ඔබටත් යම් චිත්‍රණයක් ඇති වෙන්නට ඇති මෙහිම සමාජයක් ඒ කාලයේ තිබුණා එහෙනම් ඇයි අපිට මේ කාලය තුළ නිවැරදි වෙන්නේ බැරි කියලා ධර්මයක් ජීවමානව පවතිනවා නම් ඇයි අපිට මේ ධර්ම කාරණා අපේ ජීවිතවලට ගලපා ගන්නට බැරි? ඔව් අපිට පුළුවන් එහෙම අපේ ජීවිතවලට මේ ධර්ම කාරණා ගලපා ගන්නට අපි මේ උත්සාහ කරන්නේත් එවැනි දේ ඔබේ ජීවිතවලට එකතු කරන්න. ඉතින් තව බොහෝ දේවල් තියෙනවා. අපි කොහොමද මේ ධර්මානුකූලව නිවැරදි වෙන්නේ? අපේ ජීවිතවලට කොහොමද මේ ධර්මයේ ගලපාගෙන එහෙම අපේ පසුතැවෙන තැන් තියෙනවා නම් අපි කොහොමද ඒවා සකස් කරගනිමින් ඉදිරියට ඉදිරි ගමනක් යන්නේ කියන කාරණාවන් පිළිබඳව පහදා දෙන්නට සූදානම්. හැබැයි ඊට පෙර අතෝ දැන් සෝදානම් ධම්සරණිය සදාම් පිළිසඳර තුළින් කෙටි විරාමයකට යොමු වෙන්නට ඔබ දම්සරණේ සදහම් පිළිසඳර සමගින් අපි විරාමයට මත්තෙන් කතා බහ කරමින් හිටියේ මේ වැරද්ද පසුතැවීම හා කියන කරණාවත් එක්ක අපි කතා බහ කරමින් හිටියේ කොහොමද මේ ධර්මයේ ගලපාගෙන යනු අපේ ජීවිතය යහපත් කරගන්නේ ධර්මයේ තුල මොන වගේ පිහිටක් පිළිසරණක්ද මේ වැරදි කරපු අය වෙනුවෙන් තියෙන්නේ පින්වත් මෑණියන්සේ බොහොම ලස්සනට පහදා දුන්න අපිට ඒ කරණාව බුද්ධ කාලයේදී පවා වැරදි කරපු අයට තමයි බුදුරජාණන් වහන්සේ ඒ මගින් මිදිලා සුවපත් වෙලා යහපත් විදිහට Tamanගේ ජීවිතය කටයුතු කරන්න ඕනේ. ඒ උතුම් ධර්මාවබෝධය කොහොමද ලබා ගන්නට ඕනේ කියන කාරණාවන් පිළිබඳව දේශනා කොට වදාළේ. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ අපි ඊළඟට කතා කරන්න ඕන දැන් කෙනෙක් වැරැද්දක් කරලා පසුත වෙනවට වඩා හරිම ලේසියිනේ පින්වත් මෑණියන් වහන්සේ වැරැද්දක් නොකර සිටීම. අපි මෙතනින් යම් දෙයක් අපිව බලාගෙන ඉන්න මේ වෙලාවේ බලාගෙන ඉන්න අයට පහදා දෙන්න පුළුවන් නම් ඒක වටිනවා. වැරදි නොවෙන්න යා වග බලා ගන්නට ඕනේ. වැරදි නොකරන නොකර ඉන්නවා කියන්නේ ඒකත් ලේසි වැඩක් නෙවෙයි ටීචර්. කියන්නේ සසරට වැටිච්ච හිතක් තියෙන්නේ. වරදට යොමු වෙච්ච හිතක් තියෙන්නේ මේ සසර පුරාම කරන්න තියෙන ඔක්කොම දේවල් කරලා මේ ජීවිතෙත් කරලා යන්තම් බන චුට්ටක් ඇහුවහම ඕක ලේසි නෑ අනිත් පැත්තට හරවනවා කියන එක අර. ඇතුලෙන් ඉන්නේ වැරද්දට උපකාරයක්. සමාජයෙන් ඉන්නේ සමාජයෙන් ඇතුළාන්තයෙන් ඉන්නේ වැරද්දට උපකාරයක්. එහෙම වෙනකොට වැරදි නොකර ඉන්නවා කියන එකත් දැන් කාලේ හැටියට සෑහෙන අභියෝගයක්. එතකොට අඩුම කාලේ දැන් කාලේ පංචශීලී හරියට රකින්නවා නම් මාසයක් දෙකක් හරි නොකඩකොට එයත් සෑහෙන දෙයක් තමන්ගේ ජීවිතේට කරගත්ත කෙනෙක් වෙනවා. ඉතින් ඒකට ලොකු හය හිතක් අවශ්‍යයි. හය හිත කියන එක තරම් වටින දෙයක් හිතේ වෙන දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ සසුනක බණ සුට්ටක් අහපු කෙනෙක්ට පුළුවන් නම් වරදට ලැජ්ජ බය ඇති කරගන්න. තමන්ගේ ජීවිතේ තමන් ගැන කලින් දැනගෙන ඉන්න ඕනේ. කියන්නේ සමහර අයට තියෙනවා ටිරිෂ හරි අදි탁සීරුවක්. මම නම් මෙහෙමයි මම හරි ස්වාධීන චරිතයක් මම කාටවත් නැමින්නේ මම නම් ඇසුරට වෙනස් වෙන කෙනෙක් නෙමෙයි මම මෙහෙමයි කියලා අර අදි탁සේරුවක් තියෙනවා. ඔය අදි탁සේරුව ගොඩාක් අයට වැරදින්න එක හේතුවක් වෙලා තියෙනවා. මොකද අර අදි탁සේරුවත් එක්කලා යා ඕන අවදානමක් ගන්න ලෑස්ති නෑ. ඔයා බය වෙන්න මම ගිහින් කතා කරන්න. මම මේක කරන්න. එයා හිතනවා යාට ඔරොත්තු දෙනවා කියලා සමහර වෙලාවට අවාසනාවට යාට එහෙම ඔරොත්තු දීමේ හැකියාවක් නෑ. ඒ නිසා තමන්ගෙන අධි탁සීරු ගොඩක් ඈත් කරගන්න ඕනේ. අනික ගොඩක් අය හිතනවා දැන් හිතන මද්‍රව්‍යයකට ඇබ්බැහි වෙච්ච හෝ වැරදි ජීවිතයකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් හිතනවා දැන් දැන් මට කිසි අවුලක් නෑ මට ඕන කෙනෙක් එක්ක ඉන්න පුළුවන් කියලා. නමුත් තමන්ගේ தත්ත්වය දැනගන්න ඕන සමහර වෙලාවට තමනුත් දන්නේ තමන් එච්චර දුර්වල චරිතයක් කියලා. බැංකාර ශක්තිවන්ත චරිත එක්කෙනයි දෙන්නයි. අනිත් ඔක්කොමලම සාමාන්‍ය දුර්වල චරිත ටිකේෂ. ඉතින් එතකොට තමන්ගේ චරිත ස්වභාවය තමන් දැනගන්න ඕනේ. අවදානම තමන් ගන්නවා නම් සෑහෙන අවස්ථාවක් තියෙනවා බේරෙන්න. එතකොට අර ගොඩ ආදීනව හිතනවා නම් කවුරු හරි තමන්ගේ තමන් කවුද කියන එක මතක් කරන්න. දැන් තමන් සමහර රැකියාවක් කරනවා නම් තමන් කවුරු කෙනෙක්ද? තමන් අම්මා කෙනෙක් නම්, තමන් දියණියක් නම් තමන්ගේ පවුලේ தත්ත්වය, තමන්ගේ ස්වාමියාගේ නම්බුව, තමන්ගේ දරුවන්ගේ ස්වභාවය, එහෙම නැත්නම් තමන් කරන රැකියාව, තමන්ගේ සමාජයේ ස්වභාවය තේරුම් අරගෙන තමන්ගේ தත්ත්වය රැක ගැනීම පිණිසවත් අඩුම ගානේ වැරදි නොකර ඉන්නවනම් ඒකත් ලොකු දෙයක්. ඉතින් මේවා අපි කතා කරාට ටිරේෂා මෙහෙම වැරදි නොකර ඉන්න ඕනේ, වැරදි කරන එක හොඳ නෑ. මේවා අපි කතා කරන දේශීය මිනිසුන්ට කරන්න බෑ ඒක. තමන් වැරදිච්ච වැරදට පෙළඹිච්ච කෙනා තමයි දන්නේ වැරදින් වලකින්න තියෙන දුෂ්කරකම්. යමකට ඇබ්බැහි වුණාට පස්සේ ආ මානසික වේකට නතු වෙලා ඒක වලක්ව ගන්න බෑ. එතකොට එයාට ඒක අපි වලක්ින්න නකරන්න එපා කිව්වට ඒක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒකට හොඳම දේ හොඳට ආදීනව හිතන්න ඕනේ. තමන්ගේ ජීවිතේට හොඳ හයිය හිතක් ඇති කරගන්න. නැත්තම් වෙන්නේ අර මඩෙද්දදා හොදන ක්‍රමේ. කරනවා සමාව ගන්නවා. කරනවා සමාව ගන්නවා පසුතැවෙනවා ආයි බන ටිකක් අහන ටික දවසක් ඉන්නවා ආයි කරනවා. ඉතින් ඒ ක්‍රමේ ඒ ක්‍රමේ චුට්ටක් හරි හොඳයි නොකර ඉන්නවට වඩා. නමුත් වරදට වරද කර කර ආයි ආයිමත් ඒක කරනවා නම් ආයි ආයිමත් ඒකට තමන් ඇබ්බැහි වෙනවා නම් තමන් පුරුද්දට නතු වෙනවා නම් තමන් දැනගන්නවා තමන්ගේ ජීවිතේ ලොකු අඩුවක් තියෙනවා කියලා. ඊට පස්සේ කරන්න ඕන බලන්න ඕන මොකක්ද හේතුව මේකට කියලා. දැන් වැරද්ද වෙනවා වුණාට වැරද්ද වුණාට සමහර විට මේකට නොයෙක් අපි නොහිතන පැති තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙයාට නොපෙනෙන යම් කිසි හේතුවක් වෙන්න පුළුවන්. එතකොට ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් යාළුවන්ගෙන් වෙන බලපෑමක් වෙන්න. එතකොට යා උපක්‍රමශීලීව මිත්‍රයන්ගෙන් ඒ ග්‍රහණයෙන් මිදෙන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා යම් කිසි පුරුද්දක් විදිහට මොකක් හරි කෝ තමන්ගේ පවුලේ අයගෙන් එන ආభాෂයක් විදිහට හරි යම් කිසි වැරදකට පෙළඹෙනවා නම් ඒ පාරිසරික හේතු එයා වළක්ව ගන්න ඕනේ. අර හේතුව වෙනස් කරන්නේ නැතුව ප්‍රතිඵලය වෙනස් කරාට ප්‍රතිඵලය වෙනස් කරන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් එහෙම වෙනකොට මිනිස්සෙගේ ජීවිතේ අර වරදි නොකර ඉන්නවා කියන එක ගොඩාක් අපහසු දෙයක්. අපි يعني අපි හැමදාම බනට කිව්වට බණ අහන කෙනා තමයි දන්නේ දැන් ඇත්තටම අපි පැවිදි අය විදිහට අපිට ලොකු පහසුවක් තියෙනවා. අපිට වැරදි නොකිරීම පිණිස පරිසරය හැදිලා තියෙනවා. වැරදි කරොත් තමයි අපහසු. එහෙම. දැන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක්ට වැරදි කිරීම පිණිස පරිසරය හැදිලා තියෙනවා. වැරදි නොකර සිටීම අපහසුයි. එහෙම. ඉතින් එතකොට දැන් අපි චරිතය විදිහට ගත්තොත්, ආර්ථිකමය විදිහට ගත්තොත්, එහෙම නැත්නම් තමන්ගේ හැදියාව විදිහට ගත්තොත්, නුයෙක් විදිහට ගත්තොත් තමන්ගේ හැම පැත්තෙම තියෙන්නේ වරදට නැඹුරුවක්. තමන්ගේ අතේ තියෙන ෆෝන් එකම ඇති තමන්ම වරදට පොළඹවන්න. ඉතින් ලෝකෙම තමන්ගේ අතේ තමන්ගේ ඇඟිල්ලි අතර නැට වෙනවා. ඉතින් එතකොට තමන් තේරුම් ගන්න ඕන තිරේෂ තමන්ගේ චරිත ස්වභාවය. තමන්ට ආත්ම පාලනයක් නැත්තම් ඒ වගේ ෆෝන් දැන් හිතමු ෆෝන් එක අපි ගත්තොත් තමන්ට ආත්ම පාලනයක් නැත්තම් මේක තමන්ම හසුරුව ගන්න තමන් දක්ෂ වෙන්න මේක වුවමාරු කර තමන්ගේ තමන්ට ගැළපෙන එක ගන්න. නමුත් අවාසනාවකට ගොඩාක් අය වරද දැන දැන වරදට පෙළඹෙනවා. දැන් කලින් දැන් අපි කතා කරේ දැන් කලින් ධර්මය අහන්න කලින් නොදැන කරපු වැරදි. එතකොට අපිට මානුෂිකව හරි කරුණාවක් වෙන්න පුළුවන් මේ නොදැන කරපු වැරද්ද. දැන් කරන්නේ දැන දැන. ඒකනම් මානුෂිකව බලද්දි සුදුසු දෙයක් නෙමෙයි. නිසා තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ස්වභාවය දැනගෙන වෙන්න තියෙන අවස්ථා අඩු කරන්න ඕනේ. තමන්ට යම් යම් හේතු දැන් තමන් පුද්ගලිකව තමන්ගේ ජීවිතේ දන්නවනේ. ඒ වෙන්න තියෙන අවස්ථා තමන් හිමීට හිමීට වහන්න ඕනේ. අනිත් වැහුවාම තමන්ට වැරදි කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. හිත හයිය කරගෙන ධර්මය ඇහුවාම ඊට ටිකක් සකස් කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ විදිහට අපි අපේ ජීවිත වෙනස් කරගන්න ඕනේ. හැමදාම වැරදි කර කර ඉඳලා ඒ වැරද්ද වෙනුවෙන් පසුතැවිතැවි හිටියයි කියලා ඒකේ කිසිම ප්‍රතිඵලයක් නෑ. Tamanටත් නෑ අනිත් අයටත් නෑ. ඒක නිසා Tamanගේ ජීවිතය නිකරුණේ නැස්ති වීමක්ම විතරයි සිද්ධ වෙන්නේ. අර බොහෝ වෙලාවට අපි දන්නවා දැන් අර අපි කලිනුත් කිව්වා වගේ වයෝ වෘද්ධ පාර්ශවයන් අපි බලාගෙන ඉන්න ගොඩාක් අත්තම්මලා අපිත් එක්ක කියන කතාවක් සහ ඒ අයගේ සමහර සිදුවීම් වල ලිපි විදිහට එව්වහම මේ හිතාගන්න බෑ සමහරක් අය සෑහෙන්න දේවල් සිද්ධ කරලා තිනවා Tamange මේ යෞවන යෞවන කාලයේදී තරුණ කාලයේදී. හැබැයි දැන් දැන් වෙනකොට ධර්මය ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මෙයාට යම් බයක් දැනිලා තියෙනවා. යම් විදිහකින් සසර බිය දැනිලා තියෙනවා. මේ මේකද මම මෙච්චර කල් කරලා තියෙන්නේ. මේක ලොකු පවක් නේ. දැන් දැන් තමයි මට මේකේ විපාකය දැනෙන්න පටන් අරගෙන තියෙනවා යම් විදිහකින් කියන කාරණාවත් එක්ක. ඉතින් ඒ නිසා ඒ තැනටපත් වෙන්නට පෙර ආතුව තාරුණ්‍ය පසු වෙන කෙනෙක් නම් ඔබ ඔබට නිවැරදි වෙන්න බොහොම හොඳ අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ මේ සාකච්ඡාව තුළින් මේ පිළිසඳර තුළින් ඔබේ ජීවිතයටත් මේ කරුණු කාරණා එකතු කරගන්නට ඕන. අපි හැම කෙනෙක්ම නිවැරදි වෙන්නට ඕන. වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන ඉඩකඩ අවම කරගෙන අවම කරගනිමින් අපේ ජීවිත සකස් කරගන්න ඕනේ කියන කාරණාව තමයි ඒ විදිහට පින්වත් මෑණියන් වහන්සේ අපිට පහදා දෙන්නේ. පින්වත් මෑණියන් වහන්සේ දැන් අපි කොහොමද ඇත්තටම මේ පසුතැවිල්ලෙන් තොරව ජීවත් වෙන්න අපේ ජීවිතේ ශක්තිමත් කරගන්න ඕන. මේකට මූලික පදරම අපිට දාගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ තුලින්ම තමයි පින්වත් මෑණියන් වහන්සේ. ඔව් ටිරේෂා ඒක තමන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න දක්ෂ වෙන්න ඕන. දැන් ටිරේෂා කිව්වා වගේ අර වගේ පස්සේ ධර්මයේ තේරිලා පස්සේ පසුතැවෙන අය අර පසුතැවීම කියලා කියන්නේ ධර්මය නෙවෙයි. එහෙමයි. පසුතැවෙන්නේ නැහැ කියලා වැරදි කරන එක වැරදි. ඒක නිවැරදි නෑ. එහෙමයි. ඒ කියන්නේ මම ඒක ගණන් ගන්න. ඒක කමක් නැහැ කියන එක අපිට නිවැරදි කියන්න බෑ. හැබැයි සංවේගයටපත් වෙන්න ඕනේ. හරි මං අතින් වැරද්දක් වුණා. පසුතැවුණා කියලා ඒක නොවුණා වෙන්නෙත් නැහැ, වුණා වෙන්නෙත් නැහැ. ඒක වෙනසක් වෙන්නේ නැහැනේ. තමන්ට යම යහපත් කර්මයක් රැස්ුණා නම් ඒක නතර වුණා වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා තියෙන්නේ අපිරිසිදු අයට පිරිසිදු වෙන්න. දුකටපත් වෙච්ච අයට සැනසෙන්න තමයි භාගතුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ. එතකොට ඒ වගේ තමන්ගේ ධර්මය අහනකොට ආපස්සට හිත යනවා නම් වෙච්ච දේවල් වලට පළවෙනියටම කරන්න තියෙන්නේ වරද්ද වැරද්ද හැටියට දකින්න ඕනේ. හරි වැරදුනා. දැන් වැරදි නෑ කියලා කිව්වට වැඩක් නෑනේ. ගොඩක් අය පිළිගන්න අකමැත්තක් තියෙනවා. ඔව් ඒක ඇත්තටම මාන්නේ නිසා හේතු වෙන්නේ. කියන්නේ මගේ අතින් නෑ ඒක. එහෙම වුණා තමයි ඒක කමක් නෑ. එහෙම උනේ නෑ. කියලා ඒක හරි ලස්සනට වහනවා යාලා. එහෙමයි. ඉතින් වැහුවා කියලා ඒක Taman Taman තවක් වෙන්න ඕන. ලෝකෙට කියන්න අවශ්‍ය නෑ. වරද්ද වැරද්ද විදිහට දැකලා ඒකේ සංවර භාවයට එන්න ඕනේ. ඒක බුද්ධ ශාසනයේ දියුණුවක් කියනවා. භාගතුන් වහන්සේ වදාළ බුද්ධ ශාසනයේ දියුණුවක්. එහෙනම් දියුණු වෙන්න නම් වැරද්ද විදිහට දැකලා සංවර වෙන්න ඕනේ. එයා සීලයට පැමිණුණා කියන්නේ මං ආයෙ කරන්නේ නැහැ කියලා හිතුවා කියන්නේම සංවරයටපත් වීම. ගොඩ අම්මලා කරන්නේ අර වෙච්ච જાති ටික මතක් කරනවා මිසක් සංවර වෙලා අර බණ ටික අහලා සිල් අරගෙන වන්දනා කරගෙන දම්පැම් පුදාගෙන හිටියර පුංචි කාලයක් තියෙනවා හරි ලස්සන. එහෙම. ඕක මතක් කරන්නේ. එහෙම. අරකම හිත හිත ඒකම හූල්ල හූල්ල මතක් කර කර අඬ අඬ කාලය ගත කරනවා. ඉතින් ඒක සාර්ථක නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අර පස්සේ කාලෙක වැරදි වුණාට පස්සේ කාලයක් යනවා කියලා අර කන්ද පාමුල ඉන්න කෙනා අර කන්ද හෙවණැල්ලෙන් වහ ගන්නවා වගේ කියන. වැරදි කරපු කෙනා වහ ගන්නවා. ඒක ස්වභාවික ධර්මතාවයක්. තමන් හුදකලා වෙලා ඉන්නකොට තමන් කරපු වැරදි තමන්ගේ අතින් වෙච්ච දේවල් හොඳට බලන්න තිරේෂ ඔය අත්තම්මලගෙන් අහලා ඒ අත්තමල ඒ අතරමැදි දේව දානකට දෙකකට ගිහින් තියෙනවා. කාට හරි ඔය දෙඩෙක් බලන්න හරි ඔය බබෙක් හම්බෙන්නේ නම් අම්ම කෙනෙක්ට හරි කැම ටිකක් උයලා දීලා තියෙනවා. නමුත් ඒක මතක් වෙන්නේ නැහැ. අර නරක වෙච්ච අපරාධ ටිකම තමයි මතක් කර කර ඉන්නේ. එතකොට ඒ දේවල් මතක් වෙන එක ස්වභාවය. එතකොට කරන්න ඕනි නෑ මම දැන් සීලයට පැමිණිච්ච කෙනෙක් කියලා නිතර සීලානුස්සතිය වඩන්න ඕනේ. සීලානුස්සති වඩනකොට තමයි වඩනකොට වඩනකොට දැන් තමන් කරපු පින් මතක් කරන්න දැන් ගොඩ කරන එකක් තමයි පින් කරාට පින් මතක් කරන්නේ එහෙමයි. අපි අර මේ අර පව් තම අනුස්සතියක් විදිහට බහුල කරන්නේ. කරපු පව් ටික. පින මතක් කරන්න. එතකොට ඔයාට හිතන නෑ. ඒව වුණාට මං අතින් ගොඩක් පිනුත් කරලානේ. මං හොඳ දේවල් කරපු කෙනෙක් නේ. තමන්ගේ ಗುಣ සම්පත් තමන්ට මතක් වෙනවා. නැත්තම් තේෂ ওই විදිහට පසුතැවෙන්න ගියොත් ওই පසුතැවීම නිසා අර කර්ම හින්දා නෙමෙයි පසුතැවීම හින්දා එයා දුගතියට යන්න පුළුවන්. අර එක සිදුවීමක් තියෙන ඒකරක පත්ත නාගරාජය කියලා මේ නාගරාජයේ සිදුවියක් සිදුවීම කාශ්‍යප බුදුසසුනේ භික්ෂුවක් වික්ෂුන් වහන්සේලාට තියෙන ටිරේෂ මේ දැන දැන ගස් කොළන් සිඳලන්ට බෑ කියලා. මේ ස්වාමීන් වහන්සේ ඔරුවක යනකොට ඒරක කියන ගහේ කොළයක් අල් අත්තක් අල්ලගෙන ඉන්නකොට අර ඔරුව යනකොට අර කොළයක් කැඩෙනවා. ඒක ගණන් ගතන පස්සේ අවුරුදු 20000ක් සිල් රැකලා. පසු තැවුණා නේ පිරිසිදු සිල් පිරිසිදු නෑනේ කියලා. දැන් බඹසර රැකලා අනිත් සිල්පද ඔක්කොම රැකලා අර පුංචි කොලයක් කැඩිච්ච එක හිතුවා. බුදු සසුනක පිළිවෙත් පුරලා බණ දහම් වඩලා ඔක්කොම පින යටපත් කරනට පසුතැවීම උඩට ආවා. නාග ලෝකේ නාගරාජි. අදටත් ඉතින් නාගරාජෙක් වෙලා ඇති. බුදුරජාණන් වහන්සේ ළඟ ධර්මය ඇහුවට ධර්මය අවබෝධ කළේ නැහැ. ඉතින් හිතන්න මොනතරම් අවාසනාවක්ද මේ සිදුවීම කියලා කියන්නේ. ඉතින් පසුතැවීම කියලා කියන්නේ කුසලයක් නෙමෙයි. පසුතැවීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වර්ණනා කරපු දෙයක්ුත් නෙමෙයි. එතකොට ඒ පසුතැවෙන කෙනා දැනගන්න ඕනේ තමන් පසුතැවෙන කියලා ප්‍රයෝජනයක් නැහැ කියලා. එහෙම. තමන්ට ප්‍රයෝජනයක් නැහැ. ඉතින් දුක්ුණා කියලා වැඩක් නැහැ. පංච ආනන්තරීය කර්ම හැරුණකොට සියලු කර්මයන් අනිත් පැත්තට හරවන්න පුළුවන්. අර ධනංජානි සූත්‍රයේ අහනවා නම් මේ පින්වතුට අහන්න පුළුවන්. ඒකේ ධනංජානි කියලා කියන්නේ හොඳට මේ පගාව ගහපු කෙනෙක්. කොන්ත්‍රාත් අරගත්තේ රජ්ජුරුවත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ දේවල් කඩා වඩා ගත්ත මිනිස්සුත් එක්ක එකතු වෙලා රජුරුවන්ගේව කඩාවැඩලා. අන්තිමට පස්සේ ගිනි දැල් පේනවා මරණයට ලක් කරලා. සාරිපුත්තයන් වහන්සේ හිත හදලා ඒ වෙලෙම දැන් මරණාසන්න මැරෙන්න ආසන්නයි. තව විනාඩි 10කින් මැරෙනවා. එහෙම වෙලා තියෙද්දී බ්‍රහ්ම ලෝකෙට ගියා. එහෙනම් හිත හයියයි නම් තිරේෂා ඇත්තටම කරන්න බැරි දෙයක් නෑ. පංචානන්තරීය කර්ම වුණා කියමු. එතකොට දැන් අපි කල්පනා කරොත් මේ අජාසත් රජතුමා කොච්චර දහම් සේවයක් කරාද? ඉන්න කාලේ හරියට ජීවත් වුණා. එතකොට පස්සේ කාල කර්ම විපාක අවසන් වෙලා හරියට ඒ රජතුමාට ධර්මයෙන් අනුග්‍රහය ලැබේ. ලැබේ. ඒ නිසා බුද්ධ ශාසනය කියලා කියන්නේ කිසිසේත් පසුතැවිය යුතු එකක් නෙමෙයි සතුටින් අනිකර කරපු සියලු දේ යටයි තිසරණයට. එහෙම. හොඳට ප්‍රබලව තිසරණේ පිහිටුව. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදව ගත්තොත් හොඳට සිල් රැක්කොත් පංචශීලෙ හොඳට හිතට අරගෙන රැකලා උපෝසත සිල් රැකලා පින්දහම් කරොත් අර ඔක්කොම යටයි අර පින බලවත් වෙලා එනවා. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් මතක් වෙනවා නම් කරන්න ඕනේ පසුතැවෙන එකට වඩා වෙච්ච වැරද්ද පිළි අරගෙන එක පැත්තකින් තියලා තමන්ගේ ජීවිතේට හොඳ බලවත් පින් රැස් කරගන්න එක. හොඳයි හඬ හඬා වැළපෙනවා වෙනුවට ඒ පසුතැවීමෙන් නැගී සිටින්නට ඔබට හැකියාවක් ලැබෙනවා නම් ඒ තුළ ඔබේ ජීවිතය බොහොම යහපත් විදිහට සෝදායි විදිහට ඔබට ගත කරන්නට අවස්ථාවක් උදා වේවි. ඒ කාරණාවන් තමයි පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් පැහැදිලි කරේ. එහෙම නොවුනා නම් අදටත් අඟුලිමාල මහරහතන් වහන්සේ කෙනෙක් බිහි නොවේවි. අම්බපාලිය වැනි අය රහත් නොවේවි. ඒ නිසාවෙන් ජීවිතය තුළ වැරැද්දක් සිද්ධ වුණාට ඒ වැරැද්ද පිළිබඳව සිතමින් හඬ හඬා කනගාටු වෙමින් ඉන්නවට වැඩි අර පින්වත් මෑණියන් වහන්සේ කිව්වා වගේ ඵලදායී විදිහට Tamanගේ ජීවිතයට මේ කරුණු කරනා ගලපා ගනිමින් කල්පනා කළොත් එහෙම බොහෝ තෙන් අපිට නිවැරදි කරගෙන යහපත් විදිහට අර සමහරක් අය මේ පසුතැවෙන්නේ පින්වත් මෑණියන් සාරි පුංචි කාරණාවලට අර ඒක ඇත්තටම ටිකක් සලකන්න අමාරුයි. කියන්නේ මනුස්සයෙක්ට ලොකු දෙයක් නම් ඔන්න පසුතැවුනට අර කියන්නේ මානසිකව අපිට පිළිගන්න පුළුවන් මේකට පසුතැවුනට කමක් නැහැ කියලා. සමහර වෙලාවට ඇත්තටම මේ ඒක ඇහුවහම හිනායන තරම පුංචි සිදුවීම් වලට ගොඩාක් අය පසුතැවෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ නිසාවෙන් Tamanගේ ජීවිතවලට එහෙම පසුතැවීමක් එකතු කරගන්නේ නැතිව යහපත් මොනවද අයහපත් මොනවාද කියලා නුවණින් විමසා බලමින් හැම වෙලාවෙම කටයුතු කරනවා නම් අපිට හැකියාවක් ලැබෙවි මේ වැරදි වලින් අත් මිදිලා යහපත් ජීවිතයක් ගත කරමින් අවසාන කාලයේ ජීවිතේ බොහෝම සරලව බොහෝම යහපත් විදිහට අපේ ජීවිතය අවසාන කාලය ගත කරන්න. එතකොට පසුතැවෙන කාරණා ඔබේ ජීවිතයට එක් නොවේවි. ඉතින් අද දවසට අපිට ධම්සරණේ සඳහන් පිළිසඳට ලැබිච්ච කාල වේලාවත් අවසන් වෙනවා. කාල වේලාව අවසන් වුණත් අපි අද දවසේදීත් ඔබට පොරොන්දු වුණා විදිහටම ගැටලුවක් තෝරාගෙන ඇවිත් තියෙනවා. මේ ගැටලුවටත් පින්වත් මෑණන් වහන්සේ අපි පිළිතුරක් ලබා දෙන්නට ඕන. යම් විදිහකින් බරපතල ගැටලුවක් තමයි අපිට යොමු කරලා තියෙන්නේ. මගේ සෙමිය දැනට අවුරුදු 5ක පමණ සිට අනියම් සබදතාවී කියදෙනවා. ඉතින් තුන්වෙනි සිල්පදයේ පවා කඩනවා කියලා සඳහන් වෙනවා. මගේ සෙමිය රජී උසස් තනතුරක් දරන නිලධාරියෙක්. සම්බන්ධතාවයේ පවත්වන කාන්තාවද රජී උසස් තනතුරක් දරන නිලධාරියක්. ඇයද විවාහකයි දරු දෙදෙනෙක් සිටිනවා. ඇයගේ සැමියාට වංකව කටයුතු කරනවා. මෑගිනුත් මෑගි ස්වාමියාගෙනුත් ඇයටත් දරුවෙක් ඉන්නවා කියලාත් කියනවා. ඉතින් ඇය නිරන්තරයෙන්ම උත්සාහ කරා කියලා කියනවා. ඔහුව මේන් මුදවා ගන්න. හැබැයි දෙන්නෝ නිදහසේ සැරිසරනවා කියලා කියනවා. ඉතින් මේ නිසා එයාගේ පෞල් ජීවිතයත් විනාශ වන තත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ඇය මෙතන සඳහන් කරලා තියෙනවා ඇයට මේ දරු දෙදෙනෙක් ඉන්න නිසා මේ පෞල් ජීවිතය රැකගෙන කටයුතු කරන්නට අවශ්‍යයි කියන ඇයට දැනෙනවලු පෙර කළපු පාපයක් මේ විදිහට විපාක දෙනවා දොත් කියලා. ඉතින් ඇය ධර්මයේ හැසිරමින් සිල්පද ආරක්ෂා කරගනිමින් තෙරුවන් සිහි කරගනිමින් ජීවත් වෙන්නට බොහෝසේ උත්සාහ කරනවා කියලාත් සඳහන් කරනවා. ලොකු චිත්ත පීඩාවක් ඉන්නවා කියලා කියන පින්වත් මෑණියන් වහන්සේ මේ සඳහා මොකක්ද කරන්නට ඕන කියලා පිළියමක් තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ. ඇය බලාපොරොත්තු වෙනවා එයාගේ සමියාව නැවතත් සම්බන්ධතාවයට පින්දහම් කටයුතු සිද්ධ කරමින් හොඳින් පෞල් ජීවිතය ගත කරන්නට නැවත වතාවක් ඔහුයින් මිදී කටයුතු කරાવી කියන විශ්වාසයත් එක්ක තමයි ඇය මේ ලිපිය අපට යොමු කරලා තියෙන්නේ. ඇත්තටම ටිනේෂා අපිට ඉතින් අහන්න දුක්ඛදායක දේවල් තමයි අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ යම්මට කියන්න තියෙන ඉතින් ඉවසන්න කියන එක තමයි. හිතන්න සසරේ දැන් ඉතින් ඒ අම්මට විතරක් නෙමෙයි ওই වගේ සිද්ධි වලට මුණ පාන්න තිබිලා තියෙන්නේ. සමාජෙ ගත්තොත් ওই වගේ චරිත ওই වගේ චරිත ගොඩාක් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ අම්මට කියන්න තියෙන්නේ අර ඒ තමන්ගේ ස්වාමියා කරන පාපේ තමන්ට අදාළ නෑනේ. එහෙම. ඒක එයාට. ඒ අම්මා යම් කිසි වැරද්දක් කළොත් ඒක ඒ අම්මට. ඒ නිසා ඒ අම්මට කරන්න තියෙන හොඳට ධර්මයේ ඇසිරලා. දැන් Tamanටම තේරෙනවා නේද කර්ම විපාකයක් විදිහට. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම සිද්ධ කාන්තාවක ජීවිතේ නම් තනිකර කර්ම විපාකයක් තමයි. ඉතින් ඒ වගේ කර්ම විපාකයක් ඒ විදිහට විපාක දෙනවා Tamanට තේරෙනවා හොඳට ඉවසන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉවසන්න කියලා එක අපි වචනෙන් කිව්වට ඒ වගේ දෙයක් ඉවසන්න අමාරුයි තමයි. නමුත් ඉවසනවා ඇරෙන්න වෙන පිළියමක් නෑ. හැබැයි යා ඒකින් තව වැරැද්දකට පෙළඹෙන්නේ නැතු හොඳට සිල්වත්, හොඳ ගුණවත්, හොඳ ධහමී හැසිරලා ඉන්නකොට සමහර කර්මී බලවත් බව දුර වෙලා යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් ස්වාමියාගේ හිත පහදින්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මම මෙහෙම වුණාට දැන් බලන්න මේ කාන්තාව මගේ බිරිඳ මෙහෙමනේ. සත්‍යක්‍රියා. සත් ඒ කියන්නේ තමන්ගේ පතිවෘතාව ගැන හිතට තමන්ට සමහර විට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. සමහර විට තමන්ගේ ඉෂ්ට දේවතාවෙක් තමන්ගේ අතීත ජීවිතවල අය සුගතියේ ඉන්නවනම් තමන් කියන්නේ එයා සිල් රකින්නේ සැපක් විඳගෙන නෙමෙයිනේ. දුක් විඳගෙන දහමේ හැසිරෙන්නේ. දම්පැම් පුදාගෙන දුකසේ දහමේ හැසිරෙන දකිනකොට සමහර විට ඉෂ්ට දේවතාවෙක් පවා උපකාර කරන්න පුළුවන්. ඉතින් එතෙක් අපිට කරන්න කියන්න තියෙන්නේ ඉවසීමෙන් යුක්ත හොඳට සිල් රකින්න. දැන් කලින් ජීවිතයක තව කාන්තාවකට ওই වගේ කාන්තාවකට දුන්න දුකක් වෙන්න තිනේ ඔය. ඒ නිසා ඒ කර්මය විඳලා අවසන් කරන්න. අලුත් කර්ම රැස් කරගන්න එපා. ඉතින් ඒ වගේ කාන්තාවක ඇත්තටම අපි ප්‍රශංසා කළ යුතුයි. ওই විදිහට ඇත්තටම තවමත් ස්වාමියා පිළිබඳ තාමත් ස්වාමියාගේ වරදට අනුකම්පා කරලා ඉන්නවා කියන්නේ ඇත්තට මේ ස්වාමියාට පිනක් නැහැ. ඒ වගේ උතුම් බිරිඳක් එක්කලා සතුටින් ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ වෙනකොට ඒ වගේ දෙයකට ඉතින් ඉවසනව ඇරෙන්න වෙන පිළියමක් ඒ කතාබස් කරලා විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද? ඒ අම්මට කියන්න තියෙන හොඳ ඉවසීමේ පින් රැස් කරගෙන ඉන්න හොඳට පතිවෘතාව රැකගන්න සත්‍යක්‍රියා කරලා හෝ සමහර විට කර්ම ගෙවීම නිසා හෝ යම්කිසි විදිහක උපකාරයක් ලැබෙන්න ඉඩ තියෙනවා. හොඳයි අපි විශ්වාස කරනවා ඒ ගැටලුව යොමු කරපු ඔබට විසඳුමක් පිළිතුරක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් ඔබටත් පුළුවන් මේ විදිහට අපිට ඔබේ ලිපි යොමු කරන්නට ඒ කරණාව පිළිබඳව මතක් කරන්න. මීට පෙර අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කර අපේ පින්වත් මෑණියන් වහන්සේට අපි පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා කරනවා පින්වත් මෑණියන් වහන්සේ මේ ගෞතම බුදුසසුන තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ රැස් කළ වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වේවා එකසේ හේතු වාසනා වේවා කියලා. ඉතින් දම්සොල්නේ සඳහම් පිරිසඳරු නිමා කරන්නට මත්තෙන් මතක් කරපු විදිහටම ආයෙත් වතාවක් කියන්නම්. නිෂ්පාදක දම්සරණී සඳහම් පිරිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල කියන ලිපිණයට ඔබේ ගැටලු යොමු කරන්නට හැකියාවක් තියෙනවා. යම් විදියකින් ඔබට යෝජනාවන් තියෙනවා ඒ සඳහාත් අපි අවස්ථාව ලබා දෙනවා. ඔබට හිතෙනවා මේ වැඩසටහන තුළ කාන්තාවන් විදිහට ගත්තහම මෙන්න මේ වගේ මාතෘකාවන් පිළිබඳව කතා කිරීම වඩාත් උචිතයි කියලා අපි ඒ සඳහාත් ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඔබේ ලිපි ඒ විදිහට අපට යොමු කරන්න කියලාත් මතක් කරනවා. එසේනම් අද දවසට අපි සමග නොලබන සතියේදීත් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙමින් ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්, සුබ දවසක්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා.